කෙලෙස් සිතවිල්ල. කෙලෙස් සිතවිල්ලක් සිතක් තුල ඇති වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ කර්මයකට හැරෙනවාමයි. ඒක තමයි ධර්මතාවය. සිතක් තුළ කෙලෙසයක් නිර්මාණය වෙනකොට ඉපදෙනකොට ඒ කෙලෙසය හඳුනාගත්තා නම් ඒ සිත ඒක එතනම නිරෝධ වෙලා ඉවරයි එතනින් ගැන නිරෝධ කරන්න දෙයක් නැහැ සම්මා සමාධිය කියලා කියන්නේ ඒක දැනගත්තට පස්සේ ප්‍රතිචාර නොදක්වීම සම්මා සතිය කියලා කියන්නේ ඒ නිර්මාණය වෙන කෙලෙසේ ඒ ආකාරයෙන් දැන ගැනීම. මේ දෙකම ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. දැන් උපාසක මාත්‍යට ලෝභයක් ඇති වෙනවා. මොකද්ද මේ? iPhone එක රුපියල් 30000ක් වටිනවා. මේක විසි කරලා බෑ. කාටවත් දීලා බෑ. මේක වටිනවා. මේ ප්ලාස්ටික් කැල්ල වටිනවා. එහෙම එකක් දැනෙනවා. ඒ දැනෙනකොට උපාසක මාත්‍යට විතර දැනෙනවා. මැරෙනකොට මේක තියලා යනවානේ. මේකත් අර රබර් ගස් වලින් කිරි හරගෙන ඒක උණු කරලා ප්ලාස්ටික් දාලා එහෙම හදපු එකක් නේ. පොළවේ යපස්නේ යකඩ නෙමේවා. එතකොට මේකත් පොළවෙන් ගත්තේ වනම් ඉතින් මේකට වටිනාකම කයි මෙච්චර මම දෙන්නේ. මේකත් කවදාද දවසක දි รา පත් වෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් අවුරුදු ලක්ෂ ගණන් පවතින්නේ නැහැ නේ. කැඩෙනවා, බිඳෙනවා, දි รา පත් වෙනවා, ඔක්සයිඩ් බැඳෙනවා. එහෙනම් මේවා తాවකාලික පරිභෝජන මේවා එකක්වත් ස්ථිර නැහැනේ. ඊම ඇතුලෙන් දැනෙනවා. ඒ දැනෙනකොට මොකද වෙන්නේ? අර ඇතිවෙච්ච ලෝභයේ බලය අඩු වෙනවා. වැටුණට කමක් නැහැ. නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ගත්තට කමක් නැහැ කියන තැන හැදෙනවා. හැබැයි දෙන්නේ නැහැ. දෙන්නේ නැති වුණාට අර කලින් තිබිච්ච අර මානසිකත්වේ නැහැ. ඇයි මේ උදාහරණේ ගත්තේ කියලා ඇහුවත් උපාසක මාත්‍ය සිතක ඇතිවෙන කෙලෙසය නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඒක හඳුනා ගැනීම. වෙන ක්‍රමයක් නැහැ. දැන් උපාසක මාත්‍යට අපි කියනවා <clears throat> ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය නිරෝධ කරන්න, අයින් කරන්න. කොහොමද අයින් කරන්නේ? කෙලස් කියන එක සිතේ සමන ස්වභාවයක්. සංසාරේ නිවන් දකින්න නැතුව ඕටි ප්‍රකෝටි ගාණක් අපි මේක ඉපදිලා ඉපදිලා ආපු නිසා ඒ කෙලෙස් ඇවිල්ලා සිතේ සාමාන්‍ය පැවැත්මක් වෙලා. අපි කියන්නේ අර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. ඒ වගේ මේ සිතේ පුරුද්දක්ලු කෙලෙස් හදන එක. පාර යන මිනිස්සු දිහා නිකන් මේ කෙලෙස් වලින් බලනවා. බඩු මුට්ටු දැක්කාම ඒක කෙලෙස් වලින් බලනවා. ගනුදෙනු කරනකොට කතා කරනකොට කෙලෙස් වලින් කතා කරනවා. ද්වේෂයෙන් හරි, වෛරයෙන් හරි, ආදරෙන් හරි, කරුණාවෙන් ඔක්කොම කෙලෙස්නේ. සෙනෙහස කියන එකත් කෙලෙස්. ද්වේෂයෙන් කතා කරන එක තරහෙන් කතා කරන එකත් කෙලෙස්. විනාශ කරන්න බලන එකත් කෙලෙස්. පරිස්සම් කරන්න රැකගන්න බලන එකත් කෙලෙස්. අම්මා කෙනෙක් දරුවෙක් වාගේ දකින්න එකත් කෙලෙස්. බැඳීමක්. රාගෙන් දකින්න එකත් කෙලෙස්. එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන කෙලෙස්. ස්පර්ශපච්චය වේදනා. හැම ස්පර්ශය තුළින්ම වේදනාවක් තමයි අටගන්නේ. මෙන්න මේ අවබෝධය අපේ සිතේ තියෙනවා නම් ඒ සිතේ නිර්මාණය වෙන හැම කෙලෙසයක්ම අඳුන ගන්නවා නම් ඒක නිරෝධ වෙලා ඉවරයි. ක්‍රියා විරහිත වෙලා ඉවරයි. දැනගත්තා කියන්නේ ඒකේ ආයි කරන්න දෙයක් නැහැ. දැන නොගත්තොත් දැන ගැනීම කියලා එකක් වඩන්න ඕනේ. සම්මා සතිය වඩන්න ඕනේ. ඒකට කල යුතු දේ උපාසක මාත්‍ය වැඩිපුරම තින තැම්පතුව තමයි වැඩිපුර එන්නේ. දැන් උදාහරණයක් වශයෙන් උපාසක මාත්‍යට අපි ගල් කැට 10ක් දෙනවා. ගල් කැට 10ක්. ගල් කැට 10ක් පින බව උපාසක මාත්‍ය දන්නවනේ. ඒතර උපාසක මාත්‍යාගෙන් අහනවා උපාසක මාත්‍යා මේ මේ පැත්තේ කෙරවල තියෙන්නේ මොනවද? හාමුදුරුවෝ මේ පැත්තේ තියෙන්නේ කබොක් කැටයක්. ඒක දන්න ඔයා. ඒක දෙන්න මට කරගත්තා. උපාසක මේ පැත්තේ කෙරවල තියෙන්නේ. මේ පැත්තේ අපේ හාමුදුරුවෝ තියෙන ගඩොල් කැට. ඒකක් දෙන්න. ඒකක් දන්න ඕනේ. ඒකක් දෙන්න. උපාසක මාත්‍යා ඉස්සරහ පැත්තෙන් පිටිපස්සේ මොනවද තියෙන්නේ? හාමුදුරුවෝ එතන නම් කළු ගල් කැට. ඒකක් දෙන්න. උපාසමත් ඒක ළඟ තියෙන්නේ මොනවද? හාමුදුරුවෝ ඒක ඒක නම් මතක නැහැ. ආ ඒක තියාගන්න. මතක නැහනේ. ඒක තියාගන්න. එතනින් එයා පැත්තේ ඒකත් මතක නැහැ. ඒකත් තියාගන්න. අර මුල්ලේ මොනවද තිබුණේ? ආන්දර එතන නම් මේ කළු ගල් කෑල්ල. ඒකත් දෙන්න. දැන් දන්නේව පාක් ගත්තා. දැන් ඉතුරු කීයක් තියෙනවද? ඕකම තමයි සිතටත් වෙන්නේ. කෙලෙසයක් කෙලෙසයක් දැනගන්නකොට ඒක නිරෝධ වෙනවා. ඒක නැවත ඇති වෙන්නේ නැහැ. හැබැයි නැවත ඇති වෙනවා නම් ඒක නෙමෙයි ඇති වෙන්නේ. 100න් දැකපු නිසා ඒක නෙමෙයි. අර වෙන තැම්පතුවක් එන්නේ. හැබැයි ඒකත් අර පොකුරක් එකක් තමයි. එහෙනම් අපි ලෝකයේ දිහා द्वේෂෙන් 10 වාරයක් බැලුවනම් tempatu 1000ක් තියෙනවනේ. එහෙනම් ද්වේෂේ 10 වාරයක් ඇවිල්ලා 10 වාරෙම 100ෙන් දැකලා 10 වාරෙම නිරෝධ වෙන්න එපායි. එහෙම නේද? අර එක එක ගල්කට අයින් වෙනවා වගේ. අර අර වේව්ස් ඔක්කොම අයින් වෙන්න එපායි. එන එකට ටිකක් කාලයක් යනවා. මේක හැමතිස්සෙම එනවා කියලා කියන්නේ එච්චර tempatu තියෙනවා. මම ඉක්මන් කරන තාක් කල් ඒක ඉක්මන් කරනකොට එතන කැළඹෙනවා සිත. එතකොට තවත් කෙලස් වැඩි වෙනවා. සිත කියන්නේ පාසක මාත්‍ය හල්ලන්න බෑනේ. ඒක ශක්ති විශේෂයක්. ශක්ති විශේෂය හැදිලා තින්නේ මොනවලින්ද? තරංග වලින්. තරංග හැදිලා තින්නේ මොනවලින්? අණු වලින්, පරමාණු වලින්. එතකොට මේ අණු වලින් හැදිලා තින්න ශක්ති විශේෂය මම තද කිරොත් මොකද වෙන්නේ? කම්පාව වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. නියස්තික බෝම්බයක් වගේ මේක පුපුරනවා. ඒකයි සිත මෙල්ල කරන්න හදන හැම මොහොතෙම විසිරෙනවා. 100න් දැක්කාම ඒකට 100 පීටවම එයා ඒම මෙල්ල වෙනවා, පාලනය වෙනවා. 100ෙන් දකින්න දකින්නලු සිත මෙල්ල වෙන්නේ. මෙල්ල කරන්න මෙල්ල කරන්න එයා විසිරෙනවා. ඒ අඳුනා ගැනීම තුළ ප්‍රත්‍යක්ෂ වීමක්. දැන් බබා දැක්කාම ඇත්තටම බබා මම දැක්කේ නෑ. බබා බබා දැක්කයි කියලා මගේ සිත හඳුනාගත්තා. ශබ්දයක් ඇහෙනවා. ශබ්දය මං ඇහින් ඇහුන්නේ මට. ශබ්දය ඇහුන බව මම හඳුනාගත්තා. දැනගත්තා. ඒ දැනීම, ඒ දැනීම දැනගන්නවා කියලා කියන ප්‍රත්‍යක්ෂ වෙනවා. ශබ්දය ආනවයි කියලා කියන ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එයාට ඒක ඇහෙනවා විතරයි. තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. පේනවා නම් ඒ පේනවා විතරයි. තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. පේනවා නෙමෙයි. පේන බව මම අඳුනා ගන්නවා. එයාට ප්‍රත්‍යක්ෂ වෙලා. මම භාවනා කරන කාලේ මට අවුරුදු 15ක් විතර ඇති. මනසේ කියලා මගෙන් අහනවා මේ ස්වාමීන් මේ පැත්තේ මේ වසපතියෙක් ගියාද? මම කතා කළේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ දැන් ඇරිලා නින්නේ වහන්සේ දකින්න ඇති නේද මේ වසපතිය? ඒකට ළඟ හිටපු කෙනා කිව්වා ස්වාමීනි වසුපැටිය ගියානේ. මං කිව්වා ගිය බව අඳුනගත්තා. වසුපැටිය ගිය බව හඳුනාගත්තද කියලා නෙමෙයි ආන්නේ. වසුපැටිය ගියක දැක්කද කියලා. ඇස්වලට දකින්න බෑ. ඒ කාලේ අපේ කමටාන අපේ ගුරුවරයාට දීලා තිබුණේ ඇස් තිබ්බට දකින්න බෑ. කන් තිබ්බට අහන්න බෑ. කය තිබුණාට කටයුතු කරන්න බෑ. කට තිබුණාට කතා කරන්න බෑ. ඒක මේවන්නෙක් ඉන්නවා. ඒ මේවන්නාගේ මේවන එක දකින්න ඕනේ අපි. 100 පවත්තන්න. ඒ කාලේ කමටාන. මේ ලෝකයේ ඇත්තිමකට කිසිම කෙනෙකුට දකින්න බෑ. දැක්ක බව දැනගැනීමක් තමයි තියෙන්නේ. කන්තිමුණට අහන්න බෑ. එමනම් මේ මෝචිරින මනසට තැයෙනවනේ. අර පෙට්ටින්න මනසට ඇයෙනවනේ කතා කරන දේවල්. කතා කරනවනේ මේ මිනිස්සු කතා කරන්න බෑ. මේ සිතේ ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ. අර ඇස් තිබුණාට හන්දේක් මෙන්ද කන් තිබුණාට බීරෙක් මෙන්ද කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් මෙන්ද අතපය හොඳට තිබුණාට අබ්බගාතෙක් මෙන්ද කියලා බුදුහාමුදුරන්ගේ අවවාදයක් තියෙනවා. ඒක හරියටම හරි. ඒක ආයි කතා කරන්න දෙයක් නෑ. ඇස් තිබුණාට මිනිසුන් දකින්න බෑ. දැක්ක බව දැනගැනීමක් තියෙන්නේ. කන් තිබුණාට මිනිසුන් අහන්න බෑ. ඇහෙන බව දැනගත් එකක් තියෙන්නේ. ඒක ඵලය. ඇයෙන එක 100න් ආන එක එක මාර්ගය. යම් කිසි කෙනෙක් 100න් ආනවා නම් 100න් දකින්නවා නම් එයා මාර්ගයේ ඉන්න කෙනෙක්. එයා තාම ඵලයට අවිල්ල නැහැ. හැබැයි මට පේන්නේ නැහැ. පේන එක මම දැනගන්නවා. මට ඇහෙන්නේ නැහැ. ඇහෙන බව මම දැනගන්නවා කියලා දැනගන්න එයා ඵලයට අවිල්ලා. තුරුසනස මේ දැනගන්න ඉස්සෙල්ලා ඇසෙන එක මාර්ගය ඊළඟට දැනීම දැනගන්න කියලා ඵලය. ඊට පස්සේ ඒ දැනගත් එක පුරුදු කරනවා. පුරුදු කරනවා. ඒ පුරුදු කරන එක තමයි මේ ඊළඟ මාර්ගය. ඒ පුරුද්ද තුල එයා පවතිනවා. ඒක ඊළඟ ඵලය. ඒකම බවටපත් වෙනවා ඊළඟ මාර්ගය. දෙක එකතු වෙනවා. ඒ මාර්ගයයි ඵලය දෙකම නෑ එකක් බවටපත් වෙනවා. ඒක ඊළඟ ඵලය. එහෙමපත් වෙච්ච එක නිරෝධ වෙනවා. ඒ පුද්ගල සත්‍යයේ ස්වභාවය නැති වෙලා යන ඊළඟ ඵලය. දැන් උපාසක මාත්‍යර බලන්න ඒකේ වෙනස පෙන්වන්න නම් දැන් මේ පුතා මොනවාරි හානවා. මොකක්ද දාන්නේ? අපච්චි අපි උඩට යමුද? උඩට මාර ප්‍රශ්න ආඳුරංගෙන් ගන්න නැතෝ යන්නත් බෑනේ. මේ මාර වැඩේ. ඇයි දන්නේ උඩට යන්න ඉතුනේ යාට. දැන් මේ ප්‍රශ්න ටික ආවේයි. එයා කතා කරපු එක හාපු නිසානේ. එයා ආපු එක ඒ කතා කරන එක ඇහුණා ඇහුණ බව දැනගත්තා. දැනගත්ත දේ තුල ප්‍රශ්න තියෙනවද? බලන්න අර ඵලයේ තියෙන වෙනස. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේට හොඳටම අපි තලන්න ආවේ. තලන්න ආවයි කියලා කියන එක හැවුණා. හැවුණ බව දැනගත්තා. දැනගත්ත දෙයල කම්පාවක් නෑ, බයක් නෑ. එයා බාඩු ඉන්නයි. ඒක දැනගත්තා යා. මේ තලන්න කට්ටියක් ඇවිල්ලායි කියලා දැනගත්තා යා. කම්පා වෙන්නේ නෑ. හැබැයි ගාන්න ආවේ කියලා ඒක ඇහිච්ච ගමන් කලබලලා අනේ මාර වැඩේ මොකක්ද දැන් අර වැරද්දටද ගාන්න ආවේ ආ වැරදි දෙකක් තියෙන කෝකටද දැන් මේ කට්ටිය ගාන්න ඇවිල්ලා තින්නේ ඊයේ කට්ටිය ගැව්වා අර වැරද්දට මේ කට්ටිය මොකටද දැන් දැන් උන්වන්ස කලබල වෙලා කුටි ඇතුළට දුවන්නද නැත්නම් ලොකු ආන්දුර ළඟට දුවන්නද එහෙම නැත්නම් වෙන කොහේ ඇඟින්නද කලබලයි ඒක ඇවුන නිසා හැබැයි ඇවුන බව දැනගත්තාම එයා ඉන්නේ ඵලයේ ඒක ස්ථිරයි ඒක සැලවෙන්නේ ඒක තුල විචිකිච්ඡාව නැහැ එයා බලාගෙන ඉන්නවා ගානව මිනිස්සු ඒ ගුටි වදිනකොටත් ඒ පාරල් වදිනකොට පොල්ල වැදිලා තැලිලා ඉස්සෙනකොට නැවතර තැලිලා ආයි උඩට එනවා මෙක්කම් බලාගෙන ඉන්නවා එයා ඇයි එයා ගුටි කන්නේ ගුටි කන බව දැනගෙන ඉන්නේ ඒකයි අර ඵලයේ තියෙන වෙනස. සරියත් මහරහතන් වහන්සේ පින්ඩපාත යනකොට උන්වහන්සේගේ ඉවසීම කොච්චරද කියලා බලන්න බමුණේ කියලා පොල්ලකින් ගන්නවා. වැදුනා. වැදුන බව දැනගන්නවා. දැනගත්තේ සිතෙන්නේ ඒක තියෙන තාක්කල් මතකේ තියෙන ඕන්නෑ මතකෙල ඒක අත්හරිනවා. දැන් වැදිලා නෑ පාරක්. ඇයි? පාරක් වැදුනා වැදුන බව දැනගත්තා දැනගත්ත සිත අතහැරියා. දැන් මේම කවුරුත් ගහලත් නෑ උන්වහන්සේ ගුටි කාලත් නෑ. උන්වහන්සේ පාඩේ යන හැරිලා බලන්නේ අරයා කම්පා වෙනවා මේ ඇරිලවත් බැලුවේ නෑනේ කියලා. පස්සෙන් ගිල්ලලා සමාව ගන්න ස්වාමීනි මම ඔබ වහන්සේට කොයි වෙලෙද ගැව්වේ? පින්ඩ පාතිනකොට. මටද ගැව්වේ. එහෙමයි ස්වාමීනි. විශ්වාසද? එහෙමයි ස්වාමීනි. එහෙනම් සමාව දෙනවා යන්න. <laughs> බලන්න ඒ චරිතය එතනට හැදිලා. නමුත් අපට ගැව්වන අවුරුදු 20ක් ගියත් අපි ගානට බලන්න පුතේ උඹට කවදාද දෙනවා පාර. හරියට ඒක කාටාකට් කරලා තියලා අවුරුදු 20කට පස්සේ හරි පාඩම උගන්වනවනේ මනුස්සයට. මායිමරි වෙනස් කරනවා ගිහිල්ලා. එයි අපි අපි අර අර ගන්නේ ඒක විතරයි. කියපු දේ, ඇහිච්ච දේ, දැකපු දේ, දැනිච්ච දේ, ඇඟිච්ච දේ ඒක ගන්නවා. ඇඟිච්ච බව දැනගන්නේ නැහැ. පෙනිච්ච දේ ගන්නවා. පෙනුන බව දැනගත්ත දේ ගන්න. ඒ ගත්තේ නැති නිසා තමයි අපි තාම සසරේ යන්නේ. ඇහින එක නෙමෙයි ගන්න ඕනේ. ඇහිච්ච බව දැනගත් එකයි ගන්න ඕනේ. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ගන්න ඕනේ කියලා මම කිව්වා. ඒ කියන්නේ නිරෝධ වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි නිරෝධයට යන කෙනෙක්. නිසා දැනගත්ත කියනකට දැනගන්න. ලොකු වෙනසක් තියෙනවා. යම් කිසි කෙනෙක් කියන දේ ඇවුනාම ඒ ඇහිච්ච දේ ගත්තොත් අනිවාර්යයෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඇහිච්ච බව දැනගත්ත එක ගත්තොත් ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර නෑ. ඒක ආයි එයා එහෙම එකක් ඇහුවා ඒ ඇයි ආපු දේ දැනගත්තා මම. ඒකට ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර එන්නේ නැහැ ගොඩාක් දුරට. ඒක අර ආර්යවරුන්ගේ ප්‍රතිචාර අඩු. එයි අරගොල්ල අර අර ක්‍රමයට ගන්නෙ. ගත්තම් ප්‍රතිචාර අඩුයි. අකලාතරකින් පොඩි ප්‍රතිචාරයක් එනවා. අපි මොකද කරන්නේ අර දැනගත් එක, ඇයිච් එක දැනගත්තා ඒක ගන්න. අර ඇයිච් එක gediya පිටින් ගන්න. ඒක ප්‍රතිචාර කරලා, ඉතින් තර්ක කරලා, වාද කරලා සමහරට විරසක වෙලා අමනාප වෙලා එතනට එනකන් යනවා ඕක. උපාසක මාත්‍යා දැන් අපි මේක මෙහෙම කරන්න ඕනේ. මෙතන අතිවාරමක් දාන්න ඕනේ. කුටියක් හදන්න කියලා අපි කියනවා. දැන් තාම පොළොව සකස් කරලත් නැහනේ. එතකොට අතිවාරම කපලත් නැහනේ. දැන් අපි අනාගතේ ඉන්නේ. හැබැයි මේ මේකක් දාන්න ඕනේ කියන හදාස අපිට තියෙන 100ෙන් නම් සම්මා සතියන අපින්නේ සතියට අනාගතයකුත් නැහැ අතීතයකුත් නැහැ. එයාට තියෙන වර්තමානයේ විතරයි. සම්මා සතිය කියන්නේ එයා කිසිම තැනක රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ එකම එක තැනයි වර්තමානයේ. එහෙනම් අපි කතා කරන එක අනාගතයට උනාට සම්මා සතියෙන් ඉන්න නිසා ඒක වර්තමාන එකක්. එයාට අනාගතයට යන්න බෑ. ඇයි සතියෙන් එයාව රඳවනවා වර්තමානයේ තුල. ඔව් ඒකම එකතු කරනවා කියන එක සංකල්පයක් ගත්තොත් තමයි ගත්ත හින්දා තමයි ඒක වර්තමානයේ නොවුනේ. ඒ වර්තමානයෙන් එයා බැහැර වෙලා අතීතයට එම නැත්නම් අනාගතයට ගියේ අර සංකල්පෙන් ගත්ත නිසා එතන වැරදුනා. අපි මේක මේ විදිහට හදනවා කියලා හිතනවා. මේක ලබන සතිය මේම හදලා ඊළඟ සතිය මේම හදලා අපි මේ කාලේ වෙනකොට මේක මෙතනට ගෙනකම් ගේනවා කියලා අපි කෙලින්ම අතීතයට යනවා. සම්පූර්ණ වැරදුනා. එයා ඒ ආර්ය මාර්ගෙන් පිට ගියා. අපි මෙතන ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ. දැන් මෙතන මොකවත් ඇදිලා නැහැ. මෙතන අත්‍යවාරම දාලා මෙතන මෙතන ඒ කියන්නේ මේ මොකවත් නැතුව අතිවරව කපලා නැතුව මෙතන මේක ගොඩනගලා මෙතන මේම අදලා මෙතන මේක කරනවා. එතනමයි ඉඳලා තින්නේ. එයාට අනාගතයක් තිබිලා නැහැ. එයා වර්තමාන ඉඳලා තින්නේ. අපි මොකද කරන්නේ මේක අතිවරම දැම්මම කියලා කිනකොට උපාසමාත අතිවරම දාපු තැනට ගිහින්. දැන් අපිට සාපේක්ෂව ඉතිය අතිවරම වැඳිලා. ඒතර අතිවරම ඒතර මේ පැත්තේ මෙහෙම ගල් ටික නගලා මුක්කුවක් ගාලා දැන් මුක්කු නැහැ. මුක්කු මැවිලා. අර නිකන් අර 3D වලින් වගේ මැවිලා. අතිවරම මැවිලා. ඒවට පස් පිරීලා. ඒවා කොන්ක්‍රීට් වෙලා. මෙන්න මේ විදිහට හරක මවමව යනවා. මනක්කල්පිත ඒ කියන්නේ අපි අනාගතයට ගිහිල්ලා. අරයට එම වැඩෙන්නේ ඇයි? එයා දන්නා මේක කැපිලා නැහනේ. මේක හත්තිවාරම කපලා කියනකොටත් එයා දන්නා මේක පොළොව විතරයි. තාම නැහැ. ඇයි අර මැවෙන එක යාට මැවෙන්නේ නැහැ. මැවෙන්න දෙන්නේ නැහැ. ඒ මැවෙන්න දෙන්නේ නැතුව අර වර්තමානයේ හැත්තටම තියෙන්නේ මොකද්ද පොළොව විතරනේ මොකවත් කරන්න අන්න ඒක තුල ස්ථිරව හිඳගෙන මේකට මේම කරනවාය කියලා එකක් හදනවා ඒක හදන්නේ 100ෙන් අරක වෙනස් වෙන්නේ නැති නිසා එයා ඉන්නේ මේ වර්තමානයේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ පොළව අමතක වෙලා අත්තිවාරම දාපු තැනට අපි ගියා නම් කණු නගපු තැනට ගියා නම් ඒ මානසිකත්වයට පත් වුණා නම් මේ පොළව සම්පූර්ණයෙන් අමතකයි. දැන් අපට සාපේක්ෂව ගොඩනැගිල්ල ඇදිලා භාගයක්. මේ ඔක්කොම අමතකලා. එයා සම්පූර්ණයෙන් අනාගතයට ගියා. එයාට වැරදුනා. එයා ආර්ය ආර්ය මාර්ගෙන් පිට ගියා එයා. නිවැරදි සියෙන් ඉන්න කෙනා මෙතනින් යන්නේ නැහැ. අතිවරම කැපිලා නැහැ මේ මා පොළොවේ අතිවරම දානවා. මේ මා පොළොවේ අපි මෙතන කණු හිටවනවා. මෙතන හිටවනවා. හැබැයි තාම මෙතන නැහැ කියන එක පිළිබඳව එයා හොඳටම දන්නවා. 100න් ඉන්නවා. එයාට අර මැවෙන්න. අර මැවිච්ච තැන ඉඳලා ඊටු ටික හදන්න. මෙතන ඉඳලාමයි ඊටු ටිකක් හදන්නේ. ඒ හදලා ඊටු ටික හදන්නෙත් මෙතන ඉඳලාමයි. ඇයි? එතනට යන්න ඒක නෑ. හැබැයි හර කට්ටිය කණු ටික දැම්මට පස්සේ සැබ්බේ ගාන කරන දැන් කණු උඩ ඉන්නේ ඒ කට්ටිය. කණු උඩ ඉඳගෙන එතකොට අපි මේ පැත්තෙන් බීම් ගාලා දැන් එයා වැඩ ඔක්කොම කරන්නේ කණු උඩ. කණු තියා තාම අත්තිවර්මක් දාලා නැහැ. යට වැරදුනා. හැම දේ තුළම ඒක තියෙන. අපි කුටිය ගත්තට හැම රාජකාරියක් තුළම හැම ගෙවල් වලත් වැඩ කරනකොට අපි එහෙම යනවා. දැන් ගොඩාක් උපාසකම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි උදේ පාන්දර නැගිටගම හද අපි හදමු රයිස් එකක් ගෙදර කට්ටියට. දැන් රයිස් එක හදන්න දැන් තාම ආල් හොදලත් නැහැ. තාම ආල් ගේන්න ඕනේ. එතකොට අපි කැරට් බීට් ඔක්කොම ටික හදලා මේක තෙලෙන් මේව කරලා ටෙම්පරාදු කරලා මේකත් දැන් මේගොල්ලෝ සම්පූර්ණ කෑම එක හදපු තැනට යනවා. ගිහිල්ලා දැන් ගොඩාක් දුරට දැන් කෑම එක කන්න ලෑස්තියි. එතනටම ගිහිල්ලා හැබැයි තාම හාල් ගණන්ලත් නැහැ. ඒ කියන්නේ අනාගතයට ගියා. ඒ ඒ වැරදුන ඒක සම්මා සතිය නෙමෙයි. ඒක මිත්‍යා සතිය. තාම මොකවත් කළේ නැහැ. නැකිච්ච විතරයි. දැන් දත් මැදලා ඉස්සලා මූණ හොදලා ඉන්න ඔක්කොමට කලින්. මෙතන ඉඳලා අපි කල්පනා කරන එනම් හාල් ගෙනල්ලා ආල් ගෙනල්ලා අපි තම්බනවා. ආල් ගෙනල්ලා ඊට පස්සේ මේක දානවා. ආල් ගෙනල්ලා මේක දානවා. අර මොකවත් නැහැ කියන තැන හොඳට 100න් ඉන්න. මේ මොකවත් ඇදිලා නැහැ. මේම මේ මේකක් හදනවා. ඒ හදන තැනට අපි මේක ගෙනියන. හැබැයි දැන් තියෙන්නේ මේ තත්ත්වය. මෙතන මොකවත් ඇදිලා නැහැ. මේක තුල ස්ථිරව ඉන්නවා. මේක අතහරින්න. මේ 100 අතහරින්න. ඔය හවස වෙනකම්ම ගෙනියනවා. අර අර පටන් ගත්ත තැන තියෙනවනේ 70. ඒ ඒක තමයි 70. ඒක මොකවත් නෑ. තාම ආල්ලෝදලත් නෑ, ලිපපත්තු කළත් නෑ, මූණෝදලත් නෑ. ඒ ඇත්ත තුල 100න් ඉඳගෙන අරක කල්පනා කරනවා. ඒ කල්පනා කරන හැම එකක්ම වර්තමාන මොහොත තුල ඇති වෙන සිතිවිලි. අනාගත සිතිවිලි නෙමෙයි. ඇයි? එයා අර ඇත්ත තුල ඉන්නවා ස්ථිර වශයෙන්. ඒක අතාරින්න. ඒක අතහැරපු ගමන් වර්තමානෙන් ගියා. එක්ක ඔය අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. එයා ඒක විඳිනවා. විඳිනවා කියන්නේ අනාගතයේ කර්මයෙන් එයා විඳවනවා. ඕන් එයා සසරේ යන කෙනෙක්. එහෙම තමයි හොයාගන්න යා සසර යනවා කියන්නේ. මේක හැම මොහොතෙම වඩන්න ඕන එකක්. හැම මොහොතෙම හැම අවස්ථාවකම වඩන්න ඕන එකක්. දැන් උපාසක මාත්‍යට බැරි වෙලාව තිතිනවා දැන් වෙලාව හරි දැන් වෙලාව එක වුණානේ. උදේ ආපු ගමන එකයි දැන් යමු කියලා හිතෙනවා. යනකොට පල්ලයට ගිහලා අතනින් වාහනේ ගත්තා අතනින් ඇරුණා කියලා ඔහොම හිතනකොට දැන් මෙතන අමතකයි. ඒ උපාසක මාත්‍ය ඉන්නේ කොහෙන්ද මේ කිලෝමීටර එකමාරක් පස්සේ අර වංගුවේ ඉන්නේ. සම්පූර්ණ එතනට ගිහින්. ඒ කියන්නේ එයා පැවැත්මට යන කෙනෙක්. තාම මෙතන ඉන්නේ. මෙතන ඉඳලා අපි එතනට යනවා. එතනට යන්න වෙලාවක් යනවා. තාම මෙතන ඉඳලා ඉන්නේ. තාම මෙතන ඉන්නේ. මෙතන ඉන්නවා කියන එක 100 හොඳට ස්ථිර වශයෙන් තියාගෙන අරක කල්පනා කරනවා. එයා වර්තමානයේ ඉන්න කෙනෙක්. කොච්චර එයා ගියත් එයා දන්නවා තාම මෙතන ඉන්නේ කියලා. මේක අතරුණොත් අමතක වුණොත් එයා අනාගතයට ගියා. වර්තමාන තුල මොහොතේ සිහිය පවත්තන්න කියලා කියන්නේ දැන් තියෙන පවතින දේ තුල ස්ථීර වශයෙන් සිහිය තියාගෙන ඊටු ටික කල්පනා කරනවා. ඒක අතීතය ගන්නත් පුළුවන් අනාගතය ගන්නත් පුළුවන්. මොනවා ගත්තත් කමක් නැහැ. මම දැන් මෙතන. මම දැන් මෙතන ඉන්නේ. ඒක ගැන 100න් ඉන්න ඕනේ. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මට අවුරුදු 70යි. මං 70 වෙලා දැන් මං රස්සාව කරලා පෙන්ෂන් ගිහිල්ලා මම දැන් මාන වෙලා ಗುಣධර්ම වඩනවා. හැබැයි මට මතක් වෙනවා අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට වෙල උඩින් යන එක මට මතක් වෙනවා. හැබැයි ධම්මට අවුරුදු 70යි කියන එක 100 තියෙන තාක්කල් අර අතීතයක් නෙමෙයි අරක වර්තමානයක්. මේක අමතක වුණා. හරි ලස්සන ඒ කාලේ ඉතින් උඩ පැනලා ඉතින් ඈල මල් පිපිලා තිබුණා. මෙතන අමතක කවුරු අත තිබ්බම ගැස්සිලා ඇරෙනවා. එයා කොයිද හිටියේ? අතීතයේදී. එයා වර්තමානයේ ಗುಣ වඩන කෙනෙක් නෙමෙයි. එයා අතීතයේ විඳින කෙනෙක්. නැත්තම් අනාගතයේ විඳින කෙනෙක්. ඒ කියන්නේ අනාගතයේ අනිවාර්යෙන් විඳවනවා. ඒ කර්මී. පෑදිලිද? මට ඔච්චරයි පෑදිලි කරන්න පුළුවන්. මට තේරෙන්නේ ඔච්චරයි. නැවත වර්තමානයේ දැන් හිත දැනගන්නේ කියන ස්වභාවය දැනගන්නකොට දැන් නෑ වැඩිනවා කියන දැනගත්තා. වර්තමානයේ තුල ඉස් ස්වභාවයක් දැනෙන්නේ ඇයි කියලා ඔබ තමයි ඇත්තටම දන්නවද? ඒක මගේ වුන් නැත්තම් ඉස් ස්වභාවයක් දැනෙනවා. ඒක මගේ වුණොත් තියෙන ස්වභාවයක් දැනෙනවා. දැන් මේක ගන්නකොට මම නෙමෙයි ගන්නෙ. මගේ කය ගිහිල්ලා මේක ගත්තා. මම නෙමෙයි ගත්තේ. මේම දැනුනොත් මේක ඉස්මට. ඕපේ සම්පෝසිලෙන් එකක් නේද මේක මේ හොඳයි මට කුටියට තියාගන්න. දැන් මේක ගන්නෙ මමනේ. දැනෙනවා ඒක. යමක් තියනවා කියලා දැනෙනවා මට. හැබැයි මේක ගන්නෙ මම නෙමෙයි නං. එතන එකක් නැහැ. එහෙම එකක් දැනෙන්නේ නැහැ. එහෙනම් වර්තමානයේ තුල ඉස්වභාවයක් දැනෙන්නම එයා ඒක අල්ලගන්න නැති නිසා යමක් තියෙනවයි කියලා දැනෙන්නම එයා ඒක අල්ලගන්න අල්ලගන්න නිසා සීයෙන් දකින්නකොට උපාසක මාත්‍ය මේ ලෝකේ හැමදේම තියෙනවා මෑණියෝ ඉන්නවා බබාලා ඉන්නවා පැදුරු තියෙනවා පුටු මේස තියෙනවා හාමුදුරු ගොල්ලෝ ඉන්නවා මේ ඔක්කොම තියෙනවා ඇත්තටම මොනවද තියෙන්නේ මේ ලෝකේ මොකවත් නැහැ හැබැයි මොකවත්ම නැහැ කියන තැනට අපිට එන්න පුළුවන්ද? බෑනේ පාසක මාත්‍ය. බත් එක දැක්කම කෙලෙනවා. ඒව අණු වල එකතුවක්. ඒ අණු ටිකක් තවත් කැඩුවාම මොකවත්ම නැහැ. ආයි එකතු කරාම අර කැදෙනවා. හැබැයි අර මොකවත් නැහැ කියන තැනට එන්න බෑ. ඒතකොට කෙලෙන්නේ ඇයි? දැන් බබා කියලා කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. අණු වල පරමාණු වල එකතුවක්. විඥානයක් තියෙන නිසා දඟලනවා ක්‍රියා කරනවා අපිට එහෙම එකක් තියෙනවා කියලා පේනවා. හැබැයි ආ වඩා ගන්නකොට උණුසුමක් දැනෙනවනේ සෙනෙහසක් එනවනේ වඩා ගන්න හිතනවනේ ඒකෙන් ප්‍රීතිය ඒකාවේයි බස් එකේ සීට් එකේ ඇයෙනකොට එතන ස්පර්ශයට නෙමෙයි ආවේ නැහනේ අර ස්පර්ශයට ඒකාවේයි ඒ කියන්නේ කොච්චර මේ ලෝකේ මොකවත් නැහැ කියලා කිව්වත් රාත් වෙනකන් සිත පිළිගන්න එක සිත කියන ඒ කොට්ටු නෑ ඒ ඒ සෙල්ලමොට්ටු නෑ මෙතන තියෙනවා එකක් එයා එයා ඒක පිළිගන්නේ ඒක පිළිගන්නේ රාත් උනාම තමයි කියන්නේ මේ ලෝකේ මොකවත් නැහැ කියලා එදාට තමයි මොනර එකක් ඇඟේ වැදුනා බලන්න ආ මිනිස්සෙක් ඇඟේ වැදුනා. එයා ඒක ගානක් නෑ. එයාට ඇවත් නෑ. ස්පර්ශය එයාට මොකවත් නෑ ලෝකේ. එයා නිරෝධ වෙච්ච කෙනෙක්. මේ ලෝකේ මොකවත් නෑ. ඒ නිසා ඒගොල්ලෝ කිසිම දෙයකට අවු වෙන්නේ නෑ. අල්ලන්න බෑ. අනිත් ඔක්කොම අවු වෙනවා. කොච්චර ලෝකේ මොකවත් නෑ කියලා බනවාර 500 කාලා තිබුණත් iPhone එකක් වැටලා තිබුණොත් එයා බලනවා. iPhone 8 කියලා ටග් ගාලා එක ගන්නවා. මොකවත් නැත්තම් දැන් ඒක ගත්තේ ඇයි? එයාට තියෙනවා ඒ සිත කියනවා එයාට තියෙනවායි කියලා. ඒක පිළිගන්නේ නැහැ එයා. එයාට සාපේක්ෂව තාම ලෝකේ දේවල් තියෙනවා. දැන් උපාසක මාත්‍යට රුපියල් 20 කොලයක් අතට ගන්නකොට 5000 කොලයක් අතට ගන්නකොට උපාසකන්ට වෙනස දැනෙනවද නැද්ද? ඇයි ඒ දැනෙන්නේ? ඇයි ඒ දැනෙන්නේ? ඒ කියන්නේ හිතට තාම ඒවා තියෙනවා. අර නිත්‍යානන්දට ඒ කාලේ මේ ඉන්දියාවේ තියෙන 100 කොලයි 500 කොලයි විතරනේ. ඒකට ඔක්කොම සල්ලි තියලා පූජා කළා තියෙනවා. 500 කොලයක් අරගෙන රෝල් කරලා කන හාරලා තිනවා. හරි 500 කොලයක්. ඔයාලා එක 500 කොල මට කොල කැල්ලක් ඕනේ කන ආරන්න. බලන්න අර මනුස්සයාගේ මානසිකත්වය සම්පූර්ණ වෙනවා. 500 කියන සෑහෙන වැඩක් කරන්න පුළුවන්. දවස් ගාන ජීවත් වෙන්න පුළුවන් සල්ලියත් ඒක. 725ට 750ට බඩු ගන්න පුළුවන් කාලෙනේ. අර කන හරන කොලයකට සමානයි යාට ඒක. ඇයි එයාට ඒක වටිනාකම පේන්නේ නැහැ. වටිනාකම පේනොයි කියලා කියන්නේ එයා තාම නිරෝධ වෙලා නැහැ. එයා තාම මාර්ගේ යනවා. ඒ නිසා අර සිත පිළිගන්න මේ ලෝකේ මොකවත් නැහැ කියන එක කොච්චර කිව්වත් කොච්චර තේරුණත් එයා පිළිගන්නේ එයාට සාපේක්ෂ සමදේම තියෙනවා. මේ වඩන්නේ පුරුදු කරන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න තමයි. කවදාද ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා? පඤ්ඤාව කොච්චර වැඩිද එච්චර ඉක්මනට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ලෝකෙ මොකවත් නැහැ කියලා. එදාට එයා රාගෙ ගැන කතා කරන්නේ. ඇයි? සත්‍යයකින් එපාය. පුද්ගලයකින් එපාය. එදාට යා ලෝභය ගැන කතා කරන බඩු මුට්ටු තියෙන්න එපාය. රත්තරන් මුතුමැණි තියෙන්න එපාය ලෝභය ගැන කතා කරන්න. ද්වේෂය ගැන කටහැරලා වචනයක් කතා කරන අය පලිගන්න සත්තු ඉන්න එපාය මිනිස්සු ඉන්න එපාය. අකටයුතු දේවල් ඉන්න එපාය මේකක් නැහැ. ලෝකෙ මොකවත් නැහැ. නැති දේවල් තියෙනවායි කියලා හිතන තාක්කල් එයාට ප්‍රශ්න තියෙන මොකද්ද? කාමේ ප්‍රශ්න, පංචකාම ප්‍රශ්න, ලෝභ ප්‍රශ්න, ද්වේෂ ප්‍රශ්න, මෝහ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. එයාට සාපේක්ෂව ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. පුද්ගලයා සත්වයා නැත්තම් මේ ලෝකේ ප්‍රශ්නත් නැහැ. ඒ පුද්ගලයා සත්වය නැහැ කියලා අපි දන්නෝනේ. කොහොම අපේ ප්‍රශ්න විසඳිලා නැහනේ. ඒ කියන්නේ අපට තාම ඉන්නවා කියන එක. ඒ ඉන්න තාක්කල් ඒ ප්‍රශ්න තියෙනවා අපට. මේ මාර්ගයේ අවසානය ඒක තමයි. පුද්ගලයා සත්වය නැති වෙලා ඒ ප්‍රශ්නවල අයිතිකාරයා සම්පූර්ණ නිදාස් වෙනවා. ප්‍රශ්න තියෙනවා, දුක තියෙනවා. හැබැයි දුකේ අයිතියට අත්හැරෙනවා. රාතන් වහන්සේ ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. බුදුහාමුදුරුවෝ ලෙඩ වෙන ලෙඩ වෙනවා. ඒතර දුක නැති වෙලා නැහනේ. දුකේ අයිතිය නැති වෙලා ඒ විඳින කෙනා නැහැ. ලෙඩ වෙනවා, අසනීප වෙනවා, ඔත්පලක් වෙනවා. හැබැයි දුක යාට අයිති නැහැ. ඒ නිසා විඳවන්නේ. අපි විඳවනවා පාතක මාත්‍ය. ප්‍රඥාකාම විඳවන්නේ නැද්ද? දැන් කවුරු හරි අපේ ඉඩමට නඩුවක් දැම්මත් අපි කොච්චර නඩු දිනේ තියෙන ලබන මාසේ මේ දැන් ඉඳලා විඳවනවන්නේ. දි කැලෙන්ඩරේ බල බල විඳවනවා. අපි විඳවනවා. ඇයි අර සත්‍ය පුද්ගලයා ඉන්න නිසා. ඒ පුද්ගල සත්වයේ ස්වභාවය නිරෝධ වෙච්ච ගමන් අර විඳවන කෙනා නැහැ. විඳවන කෙනා නැහැ. දුකේ අයිතිය අත්හැරෙනවා. දුක හයිමි වෙනවා දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ ඒක. ඒ දුකේ අයිතියට අත්හැරන. අත්හැරුනම දුක තියෙනවා. අයිතියක් නැහැ යට. ඒ නිසා ඒක ක්‍රියාකාරීත්වයක් විතරයි. පොළු පාරක් බැනුමක් අපාසයක් එච්චර. යාට එතනින් යාට එකක් නැහැ. වෙන මොකක් ප්‍රශ්න තියෙනවද? පොඩි බබා මේ ඉන්නවද? ආ? නෑ කිව්වොත් එතකොට දැන් ඉන්නේ පොඩි බබා. දැන් ඉන්නේ ඇයි එනම් පොඩි බබා? <laughs> ඉන්න ගමන්නේ නෑ කියලා කියන්නේ. ඉන්නවද මේ? ආ? අපේ ස්වාමීන් වහන්සේත් ඉන්නවනේ. ඉන්න? බෑ. <laughs> ඉස්කෝලේ යන්නේ නැහැ නේද තාම? ඊට පස්සේ යනවා. පොඩි කාලේ ඉඳලා උපාසක මහත්තයා අර ධර්ම පුරුදු කරන්න ඕනේ. පොඩි ළමයින්ට ගොඩාක් කාර්ය මාර්ගයේ වැරදෙන තැන තමයි අර මූල බීජය තවම් කරන තැන වැරදිලා. උදේට අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යනකොට අම්මට තාත්තට වැඳලා යන්න පුරුදු කරන්න ඕනේ. පොඩි කාලේ කොන්ද නවන්න ඕනේ. ඒ කීකරුකම නියතමානිකම යටත්. රැට නිින්දට යන්න බෑ. අනිවාර්යෙන් දෙමව්පියන්ට වඳින්න ඕනේ. වැඳලා අතපය ඔක්කොම හොදලා කරලා පිරිසිදුවට තින්දට යනවා. ඒක පුරුදු කරන්න ඕන. උදේ අවසර දෙමව්පියන්ට වැඳාම තමයි අනාගතයේ දෙමව්පියන්ට සලකන සමාජයක් වී වෙන්නේ. දෙමව්පියෝ ගණන් ගන්නෑ සතපාකට. එහෙම හිටියාම අර අවුරුද්දට එක සැරයක් අලුත් අවුරුද්ද දවස කොන්ද නැමෙන්නේ. අමේ තෝම කරනවා. එයා නිකන් ඡන්දෙ ඉල්ලන කෙනෙක් වගේ. කොන්ද නැමෙන්නේ. ඒක පුරුදු කරලා නැහැ. පසංග පීටුවා වඳින එකේ තියෙන වාසිය තමයි අපේ කයේ තියෙන විද්‍යුතයක් වොට් 20ක විතර කරන්ට් එකක් තියෙනවා. මේ කරන්ට් එක අපි ගන්න ආහාර පාන වලින් වැඩි වෙන ප්‍රාණ ශක්තියත් එක්ක කරන්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. වැඩි වුණාම ඔළුව අවුල්. කලබලකාරීත්වය වැඩි, කල්පනා ශක්තිය අඩුයි. හරියට තීරණ ගන්න බෑ. එතකොට නළල පොළොට තියන අර්ත් කරනවා කියන එක. අපේ කරන්ට් එක වැඩි වුණාම අර්ත් කරලා ඒක පොළොට යන්නේ. ඒ වගේ නළල බිම තිබ්බම අර්ත් වෙන. අර්ත් වෙනකොට නැවත අර වොට් දෙකක් තුනක් වැඩි නම් ඒක පොළොට හැදලා අර 20 බැලන්ස් වෙනවා. ආයි 100 එනවා යාට. ඒක අර උදේ හවස පොළොවට හර්ට් කරන්න කියන්නේ. ඒක අර පසඟ පීටුව වඳින ක්‍රමේ ඒ සම්ප්‍රදායෙන් ගෙනාවේ ඒ ක්‍රමයට. නැත්තම් වැන්දාම නිවන් දකින්නේ නැහැ. වැන්දාම 100 පීටවනවා. නියතමානිකම, යටහත්පාත්කම, ආචාර්ය ධර්ම හොඳ යහපත් සමාජයක් ගොඩනගෙනවා. ශාසනය පවතිනවා. ශාසනය හොඳ ගුණයාපත් සමාජයක් බිහි වෙනවා. ඒවා අපේ පවුල් වලින් අපි එක පුරුදු පුහුණු කරේ නැත්තම් අනාගතයේ බුදුදහම කියලා පොතේ ඉතිහාසෙ තියෙනවා. ඉතිහාසයේ තියෙනවානේ බුදුදහම කියලා එකක් තිබුණාය කියලා. මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. එහෙම වෙනවා. ඒ தත්ත්වෙට එනවා. කාසාව කන්ට කෙනකොට එහෙම වෙනවා. ඒක පුරුදු කරන්න ඕනේ. පුතාලා එහෙම වඳලා නිින්දට යන්නේ නැහැ නේද? අද ඉඳලා එහෙම කරන්න ඕනේ පුතා. හැමදාම අම්මට තාත්තට වැඳලා නිින්දට යන්න ඕනේ. පුතාලා අනාගතේ පවුල් වෙලා කිරි අම්මා තාත්තට හිටියත් අම්මා තාත්තා හිටියොත් ජීවිතුන් අතර එදාටත් වඳින්න ඕනේ. ඒ දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් ඒක ආදර්ශයක්. ඒක ඒක ඒක සම්ප්‍රදායක්. එක තියෙන්න ඕනේ. දැන් මම මෙච්චර ලොකුයි. එතකොට මගේ අම්මා තාත්තා තාම ඒගොල්ලන්ගේ අම්මා තාත්තට වඳිනවා. හැමදාම මේ ගෙදර හිටියොත් රැට අනිවාර්යෙන් වැඳලා තමයි නිින්දට යන්නේ. එච්චර වයසට ගිහිලා තේ සම්ප්‍රදාය. එතකොට මේ වැඩිහිටියා කතා කරනකොට වචනයක්වත් කතා කරන්නේ මොනවා කිව්වත් එයා රටේ නැතිව කියවනවා. ඒත් වචනයක්වත් කතා කරන පාඩු ඉන්නවා. පිටිපස්සේ ආනවා මේ මොකද ඔයාගේ අදහස? එහෙම ඇහුවොත් තමයි උත්තර දෙන්නේ. එතකන් කට හැරලා වචනයක්වත් කියන්නේ. ඒ ගෞරවය. දෙමෝපියන්ට එකට එක කතා කරන්නේ ඒවා අපේ සම්ප්‍රදාය පුතා. ඒවා ඒවා පුරුදු කරන්න නැත්නම් සාසනය පවතින්නේ නැහැ.